පින්වත අපිට සතුරන් හෝ මිතුරන් නැහැ. අපේ එකම සතුරා සාමිතුරා අපේම අතීත කුසල් සහ අකුසල් සංස්කාරයි. අපේම සතුරා සහ අපේම මිතුරා අපිම රැස්කොටගත් සංස්කාරයන්ගේ විවිධත්වය වෙද්දි. අපි වෛරයෙන් ඊරිෂයාවෙන් අමනාපෙන් එකිනෙකා දෙස බැලිය යුතු නැහැ. අපි අපේ සතියේ සහ සිහියේ අවි එසවිය යුත්තේ අනුනට නොව අපේම මිච්ඡා දෘෂ්ටියටයි අපේම මිච්ඡා සංකම්පයන්ටයි අපේම මිච්ඡා සීලයටයි පින්වත සම්මා ධර්මයන්ගෙන් අවාරයට ගිය මිච්ඡා ධර්මයන්ගෙන් පෝෂණය වෙන පංච උපාදානස්කන්ධ ලෝකය අධර්මයේම රැඩිකල් භාවයන් ජීවිතගත කරනවා කියන කාරණය ධර්මතාවයක්ම වෙනවා අවිද්‍යාව දෝරේ ගලා යද්දී ගමක වේවා නගරයක වේවා රටක වේවා විනය සීලය සහ නීතිය තුෂ්ණාව නැමැති මායාගේ සත්‍යේ සහ සාධාරණත්වයේ මෝහත මුට්ට වූ අවියක් වෙනවා යනු හේතුඵල ධර්මයක්මයි පින්වත තවදුරටත් සමාජගතව පවතින නොමිනිස් දුස්සීල ධර්මතාවයන්ගේ හේතුව නුවනින් නොදැක පලය පසු පස පමණක් හබා යන්නට එපා. එසේ ගියොත් පින්වත් ඔබට අකුසල් විතර්ක කෝච්චිවලටම ගොඩවෙන්නට සිද්ධ වේවි. පින්වත් ඔබේ මාතෘභූමියේ දෙනතින් ගලනා සෝක පරිදේව දුකේ උණුසුම් කඳුලැලි නැමැති ඵලයට හේතුව ධර්මාන්කූලව දකින්න. ඔබේ මාතෘභූමියට සිදුවී ඇති එකම හූනියම නම් දේශය පාලනය කරන බලධාරීන්ගේ අසීමිත අවිද්‍යාවෙන් උපන් දුස්සීල භාවයන්මයි පින්වත දෙකෝටියකට වැඩි ජනතාවගේ සැපය සහ සතුට පින්වත් පාලක පින්වතුල්ලාගේ දුස්සීල භාවය විසින් උදුරාගෙන ඇති සමාජයක. මෙතෙක් පැවිති දේශපාලන නටබුන්වලින් තවදුරටත් වටිනා පුරාවස්තු සෙවීමේ නිරර්ථක වෑයමක යෙදෙන්න එපා. දුස්සීලභාවය බොහෝම වේගෙන් උඩුදුවන සමාජයක හෙට දවස අයිති වෙන්නේ සිහිය අසිහිය බවට පත් වූ මිච්චා සතියට පමණක්මයි. මිච්චා සතියේ අකීකරු දරු මුණුපුරන් වෙන්නේ පංචනී වන්න ධර්මයෝමයි. ධර්මය සහ ධර්මය වෙනස නොහදුනන සීලේ සහ දුස්සීලභාවේ වෙනස නොහදුනන මෝහේ මන්ද බුද්ධික භාවය මිච්ඡා සතියේ රෝග ලක්ෂණයි. පින්වත මිච්ඡා සතිය අකුසලේ සහ පවේ උපතයි. අපේ මාතීත පිනේ පොහොරින් උපදින අපි හැමෝගේම අනාගත පැතුම් ප්‍රාර්ථනා නොපිපීම මිලිනව යන්නට අපි කරපු පවකුමක්ද දුස්සීල භාවේ අනසකට යටත්ව ජීවත්වීමට සිල්වත් අපි කරපු පවකුමක්ද පින්වත අනුනගේ පව් අපේ කරමත වැටෙද්දී අපි කළ යුත්තේ අනුනගේ පව් අපි දරාගැනීම නොවේ කර්මය කර්මඵල විශ්වාසයට අදාළව පව ලෝකයට සමාජයට හෙළිකොටදීමයි. පින්වත ඔබගේ ජීවිතේ මුදුන් මුල වෙන්නේ කල්්‍යාන මිත්‍රාශ්‍රයයි. එම කල්්‍යාන මිත්‍ර ආශ්‍රයෙන් ඔබට ලැබෙන කල්්‍යාන ධර්මයයි. පින්වත මිච්ඡා කිරිමුල් කෙරෙහි තවදුරටත් විශ්වාසය නොතබා ජාතියේ මුදුන් මුල වෙන කල්යාණ මිත්‍රාශ්‍රය තව තවත් ශක්තිමත් කොට ගන්න. එවිටමයි පින්වත් ඔබ සිල්වත් භාවේ සහ දුසිල්වත් භාවේ හේතුඵල ධර්මයන් මොනවට හඳුනාගෙන වර්තමානයේ ඔබේ වගකීම නිවැරදිව තේරුම් ගන්නේ. පින්වත දුස්සීල භාවේ ඵලය පරාජයමයි. දුගී දුප්පත් භාවයමයි පරාදීන භාවයමයි පින්වත තවදුරටත් කවුරුන් හෝවේවා ජනතා නායකයන්යයි කියාගන්නා දුස්සීල පින්වතුල්ලාගෙන් ඔබේ අනාගතයට යහපතක් බලාපොරොත්තු වෙන්න එපා එය දුර්වල මිච්චා සතියක්ම වෙනවා පින්වත් ඔබ ඔබේම සම්මා වායාමයන්ගේ ශක්තියෙන් පෝෂණය වූ සම්මා සතියෙන් අකුසලයට එරෙහිව කුසලයෙන් අවදි වෙන්න පෞරුෂත්වයෙන් යුත් මිනිස්සෙක් වෙන්න පින්වත යම් රටක පාලක පින්වතුල්ලා අධාර්මික වේද දුස්සීල වේද එම පාලක පින්වතුල්ලාගේ වැරදි පූර්වාදර්ශයන් ඔස්සේ යමින් රටේ පූජක පක්ෂයත් ජනතාවත් අධාර්මික වීම සහ දුස්සීල භාවයට පත්වීම හේතුඵල ධර්මයක් පින්වත වර්තමානයේ පින්වත් දේශපාලන සන්තානවලින් සමාජගත වෙන අධාර්මික භාවයයි වැරදි පූර්වාදර්ශයි සමස්ත සමාජයම විකෘතියක් බවට පත්කොට තිබෙන්නේ. වර්තමානයේ සංඝ සමාජයේ පිරිහීමටත් පින්වත් ජනතාවගේ පිරිහීමටත් ගෞරුවනය සංඝ සමාජය හෝ පින්වත් ජනතාව නොවේ වගකී යුත්තේ මේ දෙපාර්ශවය වරඳට පොළඹවන සමාජ පරිසරයක් සා වැරදි පූර්වාදර්ශයන් ලබා දෙන්නේ අධාර්මිෂ්ට පාලක පින්වතුල්ලා විසින්මයි. රටකට ප්‍රජාතන්තවාදීව දේශපාල නායකයන්ව පත් කරගන්නේ රට තුළ විනයක් නීතියක් ස්ථාපිත කරන්න. වරදට දඩුවම් දෙන්න පින්වත විනයකින් තොරව සම්මා සම්බුද්ධ ශාසනයක් පවතින්නේ නැහැ වගේම විනයකින් නීතියකින් තොරව රටක් පවතින්නේ නැහැ. අධාර්මික පාලක පින්වතුල්ලාගේ එකම උත්සාහය වෙලා තිබෙන්නේ ගෞරවනීය සමස්ත පූජක පක්ෂයේ සහ පින්වත් ජනතාවගේ සීලය දුර්වල කොට තම අධර්මිෂ්ඨ උවමනා එපාකම් වලට ඉනිමන් තබා ගැනීමයි පින්වත මේ වියරු අධාර්මිෂ්ඨභාවයේ ගමන සම්මා සම්බුද්ධ ශාසනයේ ආයුෂ මරාගෙන යන ගමනක්. පින්වත අවිද්‍යාවේ ජම්ම ගතිය වෙන්නේ සැපයට එකම හේතුව තුෂ්ණාවයයි සමාජගත කිරීමයි. අවිද්‍යාව පාර කියන්නේ දුස්සීල භාවයෙන්ම ලෞකික සැපසෙවීමටයි පිංහත අවිද්‍යාවට වෛර කරන්න එපා අවිද්‍යාවේ ලේ සුවඳ වෙන්නේ සෝක පරිදේව දුකේ සුවඳමයි. පින්වත බාහිර ලෝකය හාරා උස්සා වැරදි සොයන්න යන්න එපා. වැරදි කරුවන් සොයන්න යන්න එපා. ඔබ සොයනා වර්ධකරුවා සිටින්නේ ඔබ තුළමයි. ඒ වර්ධකරුවන් කවරෙක්වත් නොව පින්වත් ඔබේම මෝහයයි. දුස්සීල දේශපාලන පින්වතුල්ලා තුළින් යහපත් හෙටක් බලාපොරොත්තු වෙන ඔබගේ මෝහයයි. පින්වත අද දවසේ ඔබේ මාතෘභූමිය ප්‍රශ්න මගහැර ජීවත් වෙන බව පෙන්වන්නේ ජාතික ආර්ථිකයෙන් උපයාගත් ධනයකින් හෝ වර්තමාන දුස්සීල දේශපාලන පින්වතුන්ගේ දක්ෂභාවයකින් නොව ඔබේ පින්වන්ත මව්බිම බිඳ දැන්වීමට වෙරදරන අසත්පුරුෂ ජාත්‍යන්තරයේ උපක්‍රමශීලී මුදල් විසිකිරීම මත බව කාරුණිකව තේරුම් ගන්න. මේ දුස්සීල දේශපාලනය තුළින් තමා සත්පුරුෂ අරමුණු ඉටුකොට ගැනීම උදෙසා ජාත්‍යන්තරය කෝටි ප්‍රකෝටි ගණන් ධනය හෙට දවසේ වියදම් කරාවි. පින්වත ඔබ මේ අත්දකින්නේ අකුසල් සංස්කාරයන්ගේ ඇස් පැන්දුමක් පින්වත බලයෙන් නොසෑහෙන ධනයෙන් ඇතිවීමක් නැති තමන් උපන් මෞබිමෙන් පලිගන්න ජනතාව කෙරෙහි දවේශයෙන් පසුවෙන වර්තමාන දුස්සීල දේශපාලනය තුෂ්නාවෙන්ම ගිනි ගන්නවා පින්වතුනේ අවිද්‍යාවේ අන්ධභාවය නිසාම ජනතාව මේ තෘෂ්ණාවේ ගින්න දකින්නේ සීතල වතුරක් හැටියටමයි. පින්වත ඔබ මේ පහස ලබන්නේ සීතල වතුරක නෙවේ හෙට දවසේ මහා විනාශයක ආරම්භයක් වන ගිනි ගොඩකයි. පින්වත මේ දුස්සීල දේශපාලනය නිසා බහුතරයක් ජනතාව බලවත්සේ අකුසල් මූලයන් රැස්කොට ගන්නවා පින්වත් ජනතාවට සිස්සේ සිල්පද බිඳ ගැනීමට හැකිසේ සමාජය නිර්මාණය වෙනවා පාසල් දරුවාගේ පටන් මත සහ දුරාචාරය ප්‍රවර්ධනය වෙනවා පින්වත් ජනතාවගෙන් බහුතරයක්ම දසා කුසල් ධර්මයන්ගෙන් පිච්චෙනවා පින්වත අපි රටක් සහ ජාතියක් හැටියට මේ යන්නේ අපේම අතීතා කුසල් විසින් සකස්කොට දුන් ඉරනම් ගමනක්ද පින්වත ධර්මානුකූලව රටේ දේශපාලන නායකයන් ධාර්මික වුණොත් පමණක්මයි පූජක පක්ෂය සහ ජනතාව ධාර්මික වෙන්නේ. යම් පින්වතෙක් ගෞරුවනය සංඝ සමාජය වැරදී කියලා එක ඇගිල්ලක් දිගු කරනවා නම් ඉතිරි ඇගිලි හතර දික්වෙන්නේ දුස්සීල දේශපාලනයට බව කරුණාවෙන් තේරුම් ගන්න. සංඝ සමාජයේ අපි සියල්ලෝම උතුම් සෝවාන් පලා අවබෝධයවත් ලැබූ අය නොවේ බහුතරයක් සංඝ සමාජය අපි සද්ධාන්සාරී සහ ධම්මාන්සාරී අර්ථයනුයි නියෝජනය කරන්නේ. ඒ නිසාම උතුම් සංඝ සමාජයත් රූපවේදනා සංඥා සංකාර විඤ්ඥාන ධර්මයන්ට බැඳී යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සද්ධානුසාරී සහ ධම්මානුසාරී දෙදෙනා අසත්පුරු ශාස්ත්‍රයන් සහ පංචනීවරණ ධර්මයෝ බහුලව වැඩුවොත් සද්ධානුසාරී සහ ධම්මානුසාරී අර්ථයන්ගෙන් පිරිහි පෘතක්ජනභාවයට ඇද වැටෙනවායි කියලා. ඉහත ධර්මතාවය ගිහි සහ පැවිදි අපි කාටත් පොදුයි මුලින්ම අධිගමලාබී නතුරු දහන් වී දෙවනුව සද්ධානුසාරී සහ ධම්මානුසාරී අර්ථයන් අතුරුදහන් වී තෙවනුව මුළු මනුස්ස සමාජයම පෘතක්ජන භාවයට පත්වීමෙන් තමයි ශාසන අතුරු දහම්වීම් පවා සිද්ධ වෙන්නේ. පින්වත උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ ශක්තිය උදෙසා රාජ්‍යානුග්‍රහය අත්‍යවශ්‍ය වෙනවා. දුස්සීල පාලක පින්වතුල්ලා විසින් සමාජය තුළ කාමච්චන්දයන් සහ පංච නීවරණයෝ බහුල කළොත් එයම සංඝ සමාජයේ පිරිහීමට රජය අනුබලදීමක් කලා වෙනවා. පින්වත සංඝ සමාජයේ අපි කොතෙක් සමාජයට ධර්ම දේශනා කළත් දිනෙන් දිනම අකුසල් මූලයන් සහ දුස්සීලභාවයන් සමාජය තුළ වේගවත් වෙනවා දුස්සීලභාවයේ විපාකයන් හරීම දරුණුයි රටේ සහ ජනතාවගේ ජනප්‍රියභාවය මරා දමනවා ජනතාව හිඟන්නන් ජනතාව පුලන්නන් බවට පත් කරනවා ජනතාව තුළින් අභියෝගවලට මූුණදීමේ ශක්තිය බෙලහීන කොට දමනවා. ජාතියක් හැටියට හම්බ කරගෙන කෑමක් ගැන හිතන්නේ නැහැ තිබෙනදේ විකුණාගෙන කෑමටම පෙළබෙනවා පින්වත මේවා දුස්සීලභාවේ දික්ට ධම්ම වේදනීය විපාකයන් පින්වත භික්‍ෂූන් වන අපිට රකින්න දේපලක් රකින්න මුදලක් රකින්න බලයක් නැහැ නමුත් අපිට රකින්න පරම්පරාවක් තිබෙනවා ඒ කොන්්ඩංජ මහෝත්තමයාණන් වහන්සේගෙන් පැවතෙන උතුම් සංග සමාජයයි. භික්‍ෂු භික්‍ෂුණයේ උපාසක උපාසිකා කියෙන සිව්වනක් පිරිසයි අසීමිත තුෂ්ණාවෙන් ඔොද වැඩුණු දුස්සීල දේශපාලනය සමාජගත කරන දුස්සීල භාවයන් ඉදිරියේ සිව්වනක් පිරිස කෙසේ නම් ආරක්ෂාකාරී වෙන්නද. පින්වත වර්තමානයේ සිල්වත් ඔබෙන් වී යුතු අග්‍රම පින්කම මේ දුස්සීල දේශපාලනය යම් පමණකට හෝ පිරිසිදු කිරීමයි. මේ සත්පුරුෂ ක්‍රියාන්විතේ නායකයා ඔබ හෝ අපි නෙවේ උතුම් ආජීව අට්ටමක සීලයයි. ආජීව අට්ටමක සීලේ නායකත්වය තුළින් ශක්තිමත්ව පෙරට එන්න ඔබ සීලයෙන් ශක්තිමත් නම් ජනප්‍රිය භාවයත් අභියෝග ජයගැනීමත් සීලේ උතුම්ම ආනිසංස ධර්මයක් වෙනවා තෙරුවන් සරණයි